ඇයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට නැත්නම් ධර්ම සාකච්ඡාවට වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කරමු. ඉතින් තරඟ ආපු නිසා අපි තරඟට බාර දෙමු වැඩි. ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 9ක් තිබෙනවා. අති ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ආනාපාන සතිය පර්යංකයට වාඩි වූ විට ආශ්වාස වාතය නාසිකාග්‍රේ හැපි ඉහළට යනු දැනේ ප්‍රශ්වාස වාතයේ දැනෙනුයේ ඊතා සියුම් හොය කොටස් ලෙසය ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාස නාසිකාග්‍රේ නොදැනී යයි නමුත් ආශ්වාස ප්‍රශ්වාසයේ දැනේ ගැටෙන ස්ථානයක් නිශ්චිතව නොදැනේ ඒ දෙසද සතියෙන් බලා සිටිමි එවිට එයද නොදැනී යයි ඉන්පසු සතිමත්ව හිඳිමි. ඉඳ හිට ආශ්වාස ප්‍රශ්වාස දෙනි. එයද මෙනෙහි කරමි. ශරීරය ආසනයේ ගැටී තිබෙනු දැනි. අත්පාවල තද ගතිය දැනි. ඇතැම් පර්යංකවල පාදවල වේදනාව ඊතා තදින් දැනුණද අවසන් පර්යංකයේ කිසිදු ආයාසයකින් තොරව කය දෙස බලා සිටිය හැකි විය. ස්වාමින් වහන්සේ මම මෙතෙක්කල් මුළු කයම අරමුණු කොට සිටියෙමි. එසේ නොමැතිව කය ගැටෙන ස්ථානය හෝ එක් ස්ථානයකට සතිය පිහිටවිය යුතුයද මේ වන විට අනෙක් සිතුවිලි වලින් එතරම් බාධා නොවුනද පිට වෙනත් සිතුවිල්ලකට ගියද නැවත කයෙහි ගැටෙන ස්ථානයක් වෙත පැමිණේ ඒකාග්‍රතාවයේ සතිය යම් ඉලක්කයකට ගොනු වූ ගතිය අඩු බව දැනි යම් ස්ථානවල සමාවන්න යම් අවස්ථාවල ශරීරයේ ඊතා සැහැල්ලුව දැනුනි මීට ඉහත කලකදී ශරීරයේ නොදැනීම ගිය ඊතා ශාන්ත තත්වයක් අත්විඳි නිසා මෙම අදියර ඒ දක්වා යා යුතුයයි හැඟීමක් පවතී. සක්මන් භාවනාව වචනය මෙනෙහි නොකොට යටිපතුලෙහි සිහිය පිහිටුවා සක්මන් කරමි. ගෙන යනවා, තබනවා, ඔසවනවා ලෙස මෙනෙහි කිරීම සතිය පිහිටුවීමට බාධාවක් ලෙස හැඟේ. නමුත් යටිපතුල ලනුපැදුරෙහි ගැටෙනු පාවී ඉදිරියට යනු දෙනි. පළමුව විලුඹ පැදුරෙහි ගැටෙනුද මහපට ඇඟිල්ලෙන් බලයක් යොදා পায় ඉදිරියට යැවෙනුද දැනි. සමහර විට දකුණු පාදයේ ගැටීම් තියුණුව හා වම් පාදයේ ගැටීම් සියුම්වද දැනි. ඒ ඒ පියවරෙහි සිත පිහිටුවා සිතට වෙනත් අරමුණු ඒම වලක්වා ගත්ෙමි. කුඩා අරමුණකට නමුදු සිත පිට ගිය විට එය වහා දෙනි. වැරදි නිවැරදි පෙන්වා දෙන සීක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේකේ පළවෙනි වාක්‍ය හතර අහගෙන ඉන්නකොට නම් පේනවා මේක පැහැදිලිවම වැඩි කරගෙන යන්න පුළුවන් ඉල්ලයක්. ඒ වගේම නිවැරදි භාවයක් තියෙනවා. නමුත් ඊට පස්සේ රචනයේ දිගටම අහගෙන ඉන්න එකනා වගේ අර ඇති කරපු විශ්වාසය කඩනවා. ඊට පස්සේ ආනවා මම ඔක්කොම දිහා බලනද එකක් දිහා බලනද මොකද කරන්නේ අරේ මේ කියලා අර පළවෙනි වාක්‍ය වල තියෙන එල්ලේ නිවැරදි භාවයට පස්සේ රචනයේ දිගට ලීමෙන් හානි වෙලා තියෙනවා. ඉතින් කොයි එකද ඇත්ත කියන්න බෑ. පළවෙනි ලියපු වාක්‍ය හතරද ඇත්ත. පස්සේ ලියපෙකද. ඇයි මම පළවෙනි ලියපු වාක්‍ය හතර ඇත්ත කියන්නේ? ඒ අරමුණ දිහා බලනකොට අර විකෘති වෙලා නැතිලා යනවා පේනවා. ඉතින් අරමුණ විකෘති වෙලා නැතිලා බව පේනවා නම් ඒ පේන දේ දන්නේ නැති වුණොත් තමයි නිදිමත එන්නේ. ඒ පේන දේ දන්නේ නැති වුණොත් තමයි නීරස වෙන්නේ. ඒ පේන දේ දන්නේ නැති වුණොත් තමයි බයසක පහළ වෙන්නේ. දැන් මේකේ ලස්සනට ලියනවා මට හොඳට ආස්වාද ප්‍රසවාසයේ වෙනස නැති වෙලා ආස්වාදයේ තියෙන බව දැනලා ඒකත් නැති වෙලා යනවා. ඒක හරි පිරිසිදුයි. එහෙම පිරිසිදු නම් මුළු ශරීරය දිහා බලනද හැපෙන දන බලනද කියන ප්‍රශ්නයක් වෙන්න බෑ. දෙකම එකයි. කෝකද කරන්න ඕනේ මේකද කරන්න ඕනේ කියලා ඇති වෙලා පස්සේ තියෙන වාක්‍ය දිගින් දිගට ලියම හරහා ඉදිරිපත් කරන තොරතුරු ඉදිරිපත් කරන තොරතුරු දෝෂයක්ද ඉදිරිපත් කිරීමේ දෝෂයක්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ ශායකේ පළවෙනි වාක්‍ය ටික නැවත කියවන්න සභාවට බලන්න. ඒ කියෝපිගේ පළවෙනි වාක්‍ය ටික විතරක්. පර්යංක භාවනාව ආනාපාන සතිය පර්යංකයට වාඩි වූ විට ආශ්වාස වාතය නාසිකාග්‍රේ හැපි ඉහළට යනු දැනි. ප්‍රශ්වාස වාතයේ දැනෙනුයේ ඊතා සියොම්වය. කොටස් ලෙසය ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාස නාසිකාග්‍රේ නොදෙනියයි. නමුත් ආශ්වාස ප්‍රශ්වාස දැනි. ගැටෙන ස්ථානයක් නිශ්චිතවම නොදැනි. එදෙස සතියෙන් බලා සිටිමි. එවිට ඔය ටික යනකොට හොඳ පැහැදිලිව පේනවා මේ මේ කටු අකුල කපාගෙන එහාට ගිහිල්ලා තියෙනවා. ඔය ටික දන්නේ නැති නිසා තමයි නිින්ද කරදර කරන්නේ. ඔය ටික දන්නේ නැති තමයි තමයි බය ඇති වෙන්නේ. ඔය ටික දන්නේ නැත්නම් තමයි නීරස වෙන්නේ, එපා වෙන්නේ. අරමුණක් අරගෙන ඉවර වෙනකන් දැක්කනම් ඒ මොකක්වත් නැහැ. නමුත් ඊට පස්සේ රචනය මේ මුළු ශරීරය දිහා බලන, දෙක දිනක දිහා බලන, සක්මානට මේකයි මේකයි කියලා ඒ තොරතුරු හසුරව ගන්න බැරි තත්වයකටපත් වෙලා තියෙනවා. ඒ නිසා අර පළවෙනි වාක්‍ය පහතරක් පහව විතර ලියලා තිබුණා නම් 100 100ක්ම ලකුණු ගන්න තිබුණා. පස්සේ කොලෙත් අපරාධේ, තින්තත් අපරාධේ, අදහසුත් අපරාධේ ලකුණු කැපෙනවා දිගින් දිගටම. අපි ගමුද ඉස්සරහට මේ ලියපු එක. අත උසන්න කැමැතිද මේ නඩුව ෆයිල් කරපු එක? ආ ගමු. මේ එළියට එනවනම් මාත් හරි කැමැති වලියට. මෙතන මෙතන මෙතන මෙතන විත්ති කූඩුව වෙනම හදලා තියෙන්නේ. දැන් ඒතර පළවෙනි වාක්‍යය හයේ කියන එකද මිනිස්සයා එහෙම නැත්නම් පස්සේ තියෙන අවුලද මිනිස්සයා. මොකද්ද මේ දෙකෙන් කෝකද දෙකට කපලා දුන්නොත් වඩා තමන්ගේ ප්‍රകൃතිය නිවැරදි පැහැදිලිව වෙන්නේ පස්සේ ලියපු වාක්‍ය ටිකේද ඉස්සලා ලියපු වාක්‍යයේද? නෑ ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය ගෙවෙනකම් බලන් ඉන්න පුළුවන්. ඊට පස්සේ කය දිහා බලන් ඉන්නකොට සමහර වෙලාවට හොඳටම අකුල් දෙක තදට දැනෙනවා. එතකොට සමහර වෙලාවට මට හිතෙනවා කකුල් දෙක දිහා බලන් ඉන්න ඕනේද නැත්නම් මුළු ශරීරයම අරමුණු කරගෙන බලන් ඉන්නවා. බලන් ඉන්නවද කියලා ප්‍රශ්නයක්ද? ඔසම් මොකද්ද හරි කියලා සතිය තියෙනවා නම් කොයි එක මොකමු ඔය කකුල් දෙකේ නෙවෙයි අපි වඩන්න දැන් සතියනේ දිගහැරෙට පා මොකෝ නමවා මොකෝ දිගහැරෙන්න නමවා මොකෝ නමවා දිග නගන්නලා දිගහැරච්චා මොකෝ දිගටම ඒ ඒ කාර්යාවලියේ සතිය පවතිනවා කියලාද හිතෙන්නේ නැත්නම් අයියෝ මේක කරන්න උනා කියලා පශ්චාත්තාප වෙවි. දිග ඇරලත් දිග ඇරපේකේ විවේකයක් ලබන්නේත් නැහැ. නෑ ස්වාමීන් වහන්සේ එහෙම කරදරයක් විදිහට දැනෙන්නේ නැහැ. සමහර ආසනවලදී වේදනාව තදින් දැනෙනවා. එතකොට මට හිතෙනවා දැන් වේදනාව දිහාද මම බලන් ඉන්නේ නැත්නම් කය දිහාද කියලා ඔය දෙකේ මාරු කරනකොට වේදනා දිහා බලද්දී කය තියෙනවා, කය දිහා බලද්දී වේදනාව තියෙනවා. සතිය බාධා වෙනවද නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ. ඊනම් මඟුලක්ද කතා කරන්නේ? මේ ඕගොල්ලෝ මේ කයයි වේදනාවයි කකුලයි ඕවලවල ඉන්නවා මිසක් මේ ඔක්කොම ගන්න සතිය වඩන්න. සතිය වර්ධනයක් වෙනවනම් මොකටද මේවා? මම දන්නේ මම මෙහෙම කිව්වට තේරෙනවද කියලා මම මේ කියන්න හදන්නේ. මේ දීග පුරාවට සතිය තියෙනවනම් අපිට ආනපන පිණිච්චාමකෝ, සීම පිණිච්චාමකෝ, නොපිණිච්චාමකෝ. කය දිගහැරලා තිබ්බාමකෝ, මුළු කයම දන්නාමකෝ, සැප්පේ නැති විතරක් දැක්කම මොකක්වත් අපිට අදාළ නැහැනේ. දිගට මේ ඔක්කොම තියෙද්දි සතිය පවතිනවායි කියන එක එකයි ඒක තියෙන රචනා කරන්න කොයි එක තියෙද්දි සතියට සාපේක්ෂව කතා කරන්න. මේක තියෙනකොට සතිය නැහැ. මේක තියෙනකොට තියෙනවා. නැත්නම් මේ දෙකේදීම සතිය තියෙනවා. උත්තරේ Tamanට පැහැදිලි. ඒ වෙලාවේදී සතිය තියෙනවා ඒත් මට තියෙනවා මට හිතෙනවා සමහර වෙලාවට ඒකාග්‍ර නෑ කියලා රිස්සලා නෑ. ඒක ඕගොල්ලන්ගේ බබා මගේ බබා සතියේ. ඕගොල්ලන්ගේ බබා ඕගොල්ලෝ නලව ගන්න. ඔය ඒකාග්‍රකමයි සමාධියයි ඔතන තමයි ඔය දෙකේ ප්‍රශ්නේ ඇති කරගන්නේ එතන. දන්න තරමින් කියනවා මොනම දෙයකටවත් හිත දාන්න එපා. සතිය තියාගත්තොත් ඔක්කොම ලැබේ. ඉතින් මේ සතිය ගැනවත් හරියට පැහැදිලියක් නැතුව ඒක පිළිබඳව පැවැත්මක් දන්නේ නැතුව ඔන්නේ ඒකාග්‍රතාවයක් ගැන කතා කරනවා. ප්‍රඥාවක් ගැන කතා කරනවා. හරියන්නේ නැහැ. මං කියන්න ගන් කිව්වේ හරියන්නේ. ඕක හරියන්නේ. ඕක හරියන්නේ තේ අයින් කරන්න බෑ. මොන જાති කිරුවත් කොහෙදෝ නැති ඒකාග්‍රතාවයක් මේකට දාගෙන සමාධියක් මේකට දාගෙන අපරාධය ලැබිච්ච එකලස එකලස ඔක්කොම වණ කරගන්න. ඒ ඒකාග්‍රතාවයත් පැත්තක තියන්න එකලසත් පැත්තක තියන සතිය තියනවාද? කොයි කොයි දෙයකිරුවා සතිය තියනවනම් අරසාව තියෙනවා. කිසිසේත්ම බය වෙන දෙයක් නැහැ. අපි වෙන දෙයකට සාපේක්ෂව බැලුවොත් තමයි අපිට අසරණ යනාත වෙන්නේ. සතිය පැත්තෙන් බැලුවොත් අපි ඔක්කොම ආඩ්‍ය වෙලා ඉන්නේ සම්පත්‍ති කරයි. ඒක සාසන සම්පත්‍තිය කියනවා කිසි කෙනෙක් ඒ පැත්තෙන් බලන්නත් සැකයි. බලන්නෙත් නැහැ. මම මේම කියනකොට විසඳ දෙනවද, සුද්ධ වෙනවද කමට අහන්න නැත්නම් තවත් අවුල් වෙනවා. ඔව් සෝනියන් ඉස්සෙල්ලත් මට අර ආනාපාන සතිය ගිවිගෙන යනකොට ස්වාමීන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. දිගටම ඒ දිහා බලන් ඉන්න කියලා මට උනාට හුඟාක් කල් යනකම් ඒක මම ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්නකම් මට ඒක තේරුණේම නෑ හුඟක් කරලා පස්සේ මට තේරුණා මේක තමයි කියන්නේ මේ බලන් ඉන්න කිව්වට මට ඉස්සෙල්ලා හිත විසිරෙනවා හැම තිස්සෙම ආනාපාන සතිය ගිවිගෙන යනකොට හිත විසිරෙනවා අරමුණු ගොඩක් ඔක්කොම ඔක්කොලන් ටික එන්නේ. ඒක තමයි නිදිමත ප්‍රශ්නේ, විසිරෙන ප්‍රශ්නේ ඔක්කොම එන්නේ. ගෙවෙද්දිම බලන්න ඉන්න එක අරමුණ මොකක් හරි. ඉවරයි භාවනාව වැඩ ඉවරයි. දැන් මට එතනින් එහාට යන්න පුළුවන්. දැන් ආපහු මෙතනදී අර වික්ෂිප්ත භාවය ආයෙ ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ වික්ෂිප්ත භාවයට පුදුම ආදරයක් තියෙනවා. මොනවා හරි එකක් වුණා මේ හිත වික්ෂිප්ත කරගන්න. ඒකල මේ ඒකාග්‍රතාවයක් ගැන කතා කරනවා. ඒකාග්‍රතාවයත් අල්ල විසිකල දාන්න වික්ෂිප්තවත් විසිකල දාන්නවට සතිය තියනවාද කියන්නේ ඒකම ලියන්නේ. ඒකමයි ලියන්නේ. මොනවා කරා සතිය තියනවා කිව්වොත් අර ඔක්කොම නිකන් දෙයියෝ දුන්නා මං කෑවා වගේ ඉන්න පුළුවන්. හරි අමාරු කිසිම කෙනෙක් ඒක අදහන්නේ නැහැ. හැම කෙනාම මේ එක එක විදියට මේ කෙලින් කරලා දීපේක වැද කරනවා. වැද කරලා කියන මට අරක නැහැ මේක නැහැ. ඒ පොරොන්දුවක් නැහැ. අපේ මූලික උපදේශ වල තියෙන එක සතිපට්ඨාන භාවනාව. සමත භාවනාවක් ඒව නැහැ. සතිය තියෙන බාර පේනවනම් කරුණා කරලා මයික් එක දීලා යන්න. ගරු ස්වාමින් වහන්ස සක්මන් මළුවේ ලනුපැදුරේ සක්මන පටන් ගතිමි. දකුණු කකුල ඔසවනවා ඉදිරියට ගෙන යනවා තබනවා මෙනෙහි කළෙමි. වම් කකුලත් එසේමයි. මට සිත අරමුණේ තබාගෙන පියවර 20ක් 25ක් පමණ ගමන් කිරීමට පුළුවනි. තවත් ඇවිද්දෙමි. දහවල් දාණය සඳහා gediya නාදවිය. පර්යංක භාවනාව මම දැන් මෙතන ඉන්නවා යයි සිතා මුල් කර්මස්ථානයේ සිත පිහිටුවාගෙන ඉඳගතිමි. මගේ කර්මස්ථානයේ හුස්ම දෙස බැලීමයි. විනාඩි 50ක් පමණ වේලාවක් සිටිය හැකිය. ඉදිරියට මෙසේ පවත්වාගෙන යාමේදී සෑහෙන දුරක් යාමට පුළුවන් බව මට හැඟි. සෑහෙන සතුටක්ද දැනි. සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට යහපතක්ම වේවා. ඉදිරියක් නේ ඔච්චර තමයි භාවනාව කියන්නේ. මට ඕන සතිය පවත්වන්න පුළුවන් ආනපානෙත් එක්ක මෙච්චර වෙලා. අය මොන ඉදිරියක්වත් නැහැ. ඔච්චරමයි. ඕකෙන් සතුට වෙන සතුට වෙන්න තව වෙන මොකක්වත් හම්බ වෙන්නේ. ওই සතුට තියෙනවා නම් ඕක මේ උප්පත්තියෙන් අපිට හම්බෙච්ච සතුටක්. හුස්ම තියෙනවා හුස්ම ගන්නවා හුස්ම ගන්න බව දන්නවා. මට ඒක හොඳටම තේරෙනවා තවත් ඕනයි යන්න පුළුවන් කියලා. ඉතින් මීට වැඩිය ඊට වැඩිය මොකක් හරි ඉල්ලනවා නම් තෘෂ්ණාව කියලා තමයි කියන්නේ. අවිද්‍යාව කියලා තමයි කියන්නේ. මේ නොමිලේ හම්බෙන හුස්මෙන් නොමිලිය හම්බෙන සතියෙන් මෙච්චර සම්පත්‍ති කර අවස්ථාවක් ලැබෙනවා නම් ඔයින් එහාට මොකුත් ඉල්ලන්න එපා. මම දැන් මෙතන. ඕක දිගේම ඕකම කර කර කරගෙන ඉන්න පුළුවන් නම් ඉතින් ඊට පස්සේ දේවල් ගොඩක් හම්බ වෙනවා ඒක වෙනම කතාවක්. හැබැයි ඉල්ලුවොත් නම් ඔතනින්ම වැඩේ මේ අවුල් පාස් එකට යනවා. මොකක්වත් ඉල්ලන්න එපා. මට කරන්න තියෙන්නේ සතිය හදලා සතියේට නිසින්ින්ද ගලන්ට ඇරලා ඉතින් බලන්න මට කරන්න තියෙන හැටි කරලා ඉවරයි. වෙන්න තියෙන දේ වෙයි. ඉතින් ඒක මදි. ඊට වෙඩි මොනවද ඉල්ලන්න යන කට්ටියට තමයි මාර්යා දෙන්නේ ඉඳා කියලා දෙන. ඉතින් දුන්නට පස්සේ උස්සන්න බෑ. ඒ නිසා මේ ලැබිච්ච සතිය, මේ ලැබිච්ච පුංචි දේ අහිංසකම, මේ ලැබිච්ච පුංචි ඍජු ඥානය, මේ පුංචි දේ ඇති දේ ඇති හැටියට දැකීම, යථාව දර්ශනය, යථාභූත ඥාන ඔච්චරයි. ඕක පුළුවන් තරම් දවස පුරාම බලන්න උස්ම ගන්නකොටයි, හෙලනකොටයි යන කොටයි එන කොටයි කන කොටයි බොන කොටයි හැම තැනකදීම මට මේ මේ කරන දෙයට එළඹ වාසය කරන්න පුළුවන්ද කියලා. බලන්න වෙන කාට හරි ඒක කඩන්න පුළුවන්ද කියලා. බලන්න වැස්සට මේක කැඩෙනවද කියලා. පෑවුවට කැඩෙනවද කියලා. කැස්සට කැඩෙනවද කියලා. මැස්සෙක් කාට කැඩෙනවද කියලා කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ නැහැ. ඕක හැමතැනම යොදවලා බැලුවොත් එනවා. මේක ਸਰව සාධන විශ්වගත ධර්මයක්. ඒකට සතුටු වෙන්න බැන්නම්. ඔයින් එහා මොනවාරි පතනවනම් ඉතින් සීමා ඉක්මවලා ප්‍රශ්න සීමා ඉක්මවලා දෙන ඕකට මේ පුංචි දෙයට සතුටු වෙන්න පුංචි කියලා හිතන්න එපා මොකද ਸਰව ව්‍යාපී දෙයක් මේක හැමතැනම තියෙන දෙයක් හැම තැනදීම බලන්න අන්නේ අහිංසක සතුට නිහතමානී සතුට මේ ඍජු සතුට කාටවත් අපේ වෙන් කරන්න බැරි සතුට හැම වැඩකදීම දාලා බලන්න එච්චරයි තියෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මුල්ම දිනවල ආශ්වාස ප්‍රශ්වාස හොඳින් දැනි ක්‍රම ක්‍රමයෙන් නොදැනෙන තත්වයටපත් වුනි. ස්වාමින් වහන්සේගේ උපදෙස් අනුව සක්මන් භාවනාව කිරීම නිසා දැන් ආශ්වාස ප්‍රශ්වාස දැනි. ක්‍රමයෙන් කිටි වෙමින් පවතී. සක්මන් භාවනාව මුලදීම වම දකුණ ලෙස භාවනා කළෙමි. ස්වාමින් වහන්සේගේ උපදෙස් අනුව ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස සිතමින් භාවනා කරමි. පයට තද ගතිය, සිසිල් ගතිය, තද ගතිය දැන් හොඳින් දැනෙමින් භාවනා කරමි. සිතඳ එකඟ කර ගැනීමට පහසු වේ. මෙම භාවනා මධ්‍යස්ථානයෙන් දින ලද පොතෙහි අඩංගු සක්මන් භාවනාව කරන ආකාරය මුල මැද අග යන්න අනුකම්පාවෙන් පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවනෙන් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේ සක්මන් බාලා වීඩියෝ එක බැලුවේ නැද්ද අපි? එච්චරයි. ඒක තමයි මෙලොමලක් කියන්නේ. ආය තවත් දෙයක් ඇත්තේ නැහැ. ඔක් කරගෙන යනකොට ඔය සතිය ආවනම් සතිය විසින් ඒ දන්නේ යුතු දේ දනන් දෙනවා. ඒකාග්‍රතාවයත් තරන් දෙනවා. සමාධියත් තරන් දෙනවා. ඔක්කොම දෙනවා. ඒ නිසා ඔය එකම දිගට කරන්ඩ මේ පොතේ තියෙන එක ආයසරයක් මුල ඉඳලා බලන්න. මේ වීඩියෝ පිටියත් බලන්න. බලලා නැත්නම් ඕනම කෙනෙකුට ගෙදර ගියහම බලන්න පුළුවන්. කම්පියුටර් එකට ගිහිලා සතිපාසල කියලා ගැහුවොත් ඒකේ තියෙනවා බලලා ඉවර කරන්න බැරි තරම් තෝතු. ඒකේ සත්‍යමත් ඇවිදීම කියලා ගැව්වොත් වීඩියෝ පැටි 1යි 2යි 4ක් විතර තියෙනවා. දෙකක් විතර සිංහල දෙකක් ඉංග්‍රීසි. ඒකේ ඒකේ තියෙන ටික තේරෙන්නේ නැත්නම් එහෙනම් මොකක් හරි වෙන තැනක අප්සෙට් එකක් තියෙනවා. මොකද ඒකේ ඒක 3 4 දෙනෙන් දන්න අය දාලා ඔක්කොම දාලා තියෙනවා. ඒ හොඳම දේ ඒක නැවත නැවත අහන්න. ඒකට තමයි ඒ අවශ්‍ය ආත්ම විශ්වාසයේ වැඩේට බයින් ඉස්සලා සූදානම් ශරීරය ඇති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මම දැන් මෙතනෙයි ඉඳගෙන ඉරියව්ව දෙස බලා සිටියෙමි. එවිට සිතුවිලි එනවා යනවා දෙනුනි. එයම ස්වාමින් වහන්සේගේ අනුශාසනා ලැබුණේ එම සිතුවිලි බලන විට හිස්තන දකින්වාද යන්න මගෙන් විමසන ලදී. එවිට සිතුවිලි අතර නිතරම හිස්තන පවතී. පර්යංකයේදී විනාඩි 20කට වැඩි කාලයක් හිස්තැනෙහි සිත සමාධිගත වේ. සක්මන් භාවනාව මෙහිදී සෙමෙන් යන්න උත්සාහ කළත් සක්මන වේගයෙන් කෙරේ. එහිදී සිතුවිලි අතර හිස්තැනද බලන ලෙස උපදෙස් ලැබුණි. එදිනෙදා කටයුතු වලට සිහිය පවත්වා ගන්නා ලෙස උපදෙස් දෙන ලදී. එදිනෙදා කටයුතු වලදී බොහෝ විට සිහිය පවත්වා ගත හැකිය. දානශාලාවට යන විටද දාණය අතට ගන්නා විටද ඉඳගෙන දාණය වළඳන විටද අතගෙන යන ආකාරයේ තැනක එකතු කරන ආකාරය, පිඩු කරන ආකාරය, කටට ගෙන යන ආකාරය, හපන ආකාරය, ගිලින ආකාරය සියල්ල සිහියෙන් කෙරේ. උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට මේ භවයේදී මුතුම් නිවනින් සැනසීම ලැබේවා. ඒ සවිස්තරව පේනවනම් තවතර විස්තර පේන්න පටන් ගන්නවා. දවසේ වැඩි වේලාවක් මේ හිස්තන හෝ හිතවිලි නැත්තම් හිස්තන හෝ සක්මන ආදි වශයෙන් දවසේ වැඩි වේලාවක් සතියෙම පවත්වන්න උත්සාහ කරන්න. අදිෂ්ඨාන කරන උදේ නැගිටපු වෙලාව ඉඳලා පැය කීයක් යනකම් Tamanට දවස පුරා පවතින සතිය. ගැඹුරු සතියක් නෙවෙයි ඒක. ඒ සතිය පාත්‍රනකොට තේරෙනවා ඒ පුරාවට සිල්පද කැඩෙන්නේ නැහැ. ඒ පුරාවට අකුසලයක් වෙන්නේ නැහැ. ඒකෝර තමයි තේරෙනවා දැන් අපිට අත්ත ආයුධය හම්බෙලා තියෙන ඉතින් දිගට පැදුරෙළුවා වගේ ලාගෙන යන එකයි තියෙන්නේ. එතකොට අහු වුණොත් මේ වෙලාවේ සතිය නෑ කියලා ඒකත් ලොකු ජයග්‍රහණයක්. මම දන්නවා සතිය තියෙන වෙලාව තියෙනකොට දන්නව නැතිකොට නැති බව දන්නවා. දෙවන්නේක් අදාළ නෑ ඒකට. ඒ ඒක දකින්න දකින්න අසතියට ඉන්න බැරුව යා. ඒක නිසා ඕකම බහුලීගතකරනද දිනු පවුණු කරන එකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි සක්මන් භාවනාව ඔසවනවා තබනවා යනු පාදයේ සිහිය පිහිටුවාගෙන ලනුපෙදුරේ සක්මන් කළෙමි ලනුපෙදුරේ රළු ගතියත් පාදවල මොලොක් ගතියත් පාදවල ඇට එකට ගැටෙන හැටි කෙටෙන හැටි හොඳින් දැක්කෙමි යටිපතුලට හොඳින් දෙනුනි මෙසේ විනාඩි 15ක් පමණ සක්මන් කරද්දී සිතුවිල්ලක් නිසා සිත අරමුණෙන් බැහැර ගොස් ඇති බවක් වැටහුණි එය නැවත අරමුණට ගෙන ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් අරමුණේ සිහිය පිහිටුවා සක්මන් කළෙමි. ශරීරයේ බර දකුණු පාදයට වැඩියෙන් දැනෙන බවත් වම් පාදයට අඩු බවක් දකිමින් විනාඩි 20ක් පමණ සක්මන් කරද්දී දන හිසක විදුලි කොටනවා වැනි වේදනාවක් දැනෙන්නට විය. එය මෙනෙහි කරමින් සක්මන් කරද්දී ඒ වේදනාව තුනී වී යන ආකාරයත් නැවතත් දන හිසේ වේදනාව දැනී පැවති නොදෙනී යන ආකාරයක් දැක්වෙමි. මෙසේ ටික වේලාවක් සක්මන් කර පසුව පර්යංකයට වාඩි උනේමි. පින්වත් ස්වාමින් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. පර්යංක භාවනාව මම දැන් මෙතන යනුවෙන් වාඩි වී වාඩි උණු කයට හිත අරගෙන නාසයේ අග ගැටෙන හුස්ම රැල්ල දෙස විමසිල්ලෙන් බලා සිටියෙමි. සීතලට දැනෙන සුලන් රැල්ල ආශ්වාසයේ බවත් උණුසුමට දැනෙන සුලන් රැල්ල ප්‍රශ්වාසයේ බවත් දැනගත්ෙමි. ටික වේලාවක් මෙසේ ආශ්වාස ප්‍රශ්වාසයේ සිටිද්දී හුස්ම රැල්ල සියුම් වීගෙන යන බවක් දැනුනි. හිත පිට ගිය බවක් නොදැනී එම කර්මස්ථානීයම රැඳී සිටියෙමි. මා අසල මගේ ආසනයට හේතු වී කවුදෝ කෙනෙක් සිටින්නාසේ දැනෙන්නට විය. මා ඉදිරියේ බඩු ගොඩගසා ඇති බවක් මගේ එක් අතක් නැති බවක් දැනෙන්නට විය. මේවා මායාවල්සේ සලකා පුරුදු කර්මස්ථානයේම රැඳී සිටියෙමි. සිත එකතැන නැවතී ඇත. නොදැනී ගොස් ඇති අවස්ථාවේ බොහෝ වේලා රැඳී සිටීමට සිතා සිටියෙමි. සීනුව නාද වූ නිසා භාවනාවෙන් නැගිට සිටියෙමි. මින් ඉදිරියට කරගෙන යාමට නොදන්නෙමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සුව අවබෝධ වේවා. මේ සීනු නාද කරනවද මේ? කියන්නේ නැහැ. බෙල් ගහන්නේ නැහැ නෝබෙල්. මුළු රිට්‍රීට් එක නෝබෙල්. එදා මේ මං හිතන්නේ කවුරක්වත් එහෙම සීනු නාද කරනවා කියලා. නිසා සීනුනාද කරලා කමන්නේ කරගෙන යන්න. දැන් මේ කියන්නේ භාවනාව සටහන්ත ආකාර කියන මට්ටම් වලට අවිලා තියෙනවා. ඊගාවට ඕකේ යනවා ස්වභාව ලක්ෂණ වලට. ඒ නිසා මේක දිගට පවත්නකොට ඉබේම ඒ ඇති දේ ඇති හැටියට දකින්න එක අතපය කැලි නැති වගේ පේනවා නැති කැලි තියෙන වගේ පේනවා. ඒ අර රූප නිකන් සංඥා බවට පත් වෙන තැන. අන්න එතනදී ඔක්කොම මනෝ විකාර බුදුහාමුදුරුවෝ පෙන්වන්නත් ඒ වෙලාවේ දේවදත්ත පෙන්වන්නත් එච්චරයි. ලෑ අසුචි වෙන්නත් අත්තරම් වෙන්නත් එච්චරයි. මේ ඔක්කොම මුලාවල් බව දැනගෙන කරගෙන යනකොට තේරෙන්නේ මේ එදිනදා ජීවිතය කියන්නේ අමු මුලාවක් කියලා. අපි මේ දැනට අල්ලගෙන තියෙන දේවල් එකක්වත් අපිට සුභසිද්ධිය පිණිස නැහැ. සුභසිද්ධිය පිණිස අල්ලගත්ත දේවල් තමයි ඒකාන්තම සසර දුක දෙන්නේ කියලා නම් කියයි. ඒ නිසා ඒවත් හොල්මන් ඒවත් මායාවල් මේ රූප රූප සංඥාවෙන් කර තමයි මායාව පිළිබඳව අපිට ටිකක් වැඩි ආතතියකින් තොරව බලන්න ඉන්න පුළුවන්. මේ බඩු කොට ගහලා වගේ තියෙනවා. කවුද හේත් වෙලා ඉන්නා වගේ පේනවා. අතප්පයන් නැහැ වගේ පේනවා. මේ සංඥා එන්න පටන් ගන්නේ ඕකම දුවට ඇසුරුකරනද සතියෙන් අරමුණත් එක්ක ශ්‍රද්ධාවෙන් සීලෙ කැඩෙන්නේ නැහැ කියලා දැනගන්න. එතකොට මෙයා දාහන දහංගට සීරම දාන. මේ මොනව දැම්මත් එකක්වත් කතන්දර හදන්න එපා. එකකවත් ප්‍රපංච කරන්න එපා. ඔබ තියෙද්දි භාවනා ගෙනියන්න පටන් අරගත්තොත් ගෙදර ගියයි කියලා ගෙදර මිනිස්සු මොන පිස්සු නැටුවත් අපිට මොකෝ. මේ මිනිස්සු මගේ ගියාගත්තොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒගොල්ලෝ ඕනේ පිස්සුවක් නටාගත්තා වයි. ඒගොල්ලෝ නිවන් දැක්කයි කියලා අපිට ඇති වැඩේ මොකක්ද? අන්නේ විදිහට මේ ඔක්කොම මේ කබර ගෝයා තල ගෝයා කරන තියෙන කණ්ඩෝනවට නිසා රූපේ රූප සංඥා බවට පත්වෙච්ච එකනට වෙන මේ කාමයේ කියන්නේ මේ වාගේම ඔහෙදු යන එකක් ඔළුවේ දාගත්තා. ඒ නිසා මේ විස්තරේ ලෑස්ති වෙනවා සටහන් ආකාර ගෙවලා සබහ ලක්ෂණ බලන්න නිසා මේ ගැම්මම කඩා ගන්න නැතුව ඉදිරියට ගෙනියන්න කියන එකයි කියන්නේ. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා වසර එකහමාරක පමණ සිට මෙවන් වැඩමුළු වලට සම්බන්ධ වන යෝගිනියක් වෙමි. පර්යංකයේදී ආනාපාන සතිය වැඩිීමේදී හුස්ම රැල්ල නොදැනී ගිය පසු කයෙහි ස්පර්ශවන ස්ථානවලට සිත යොදමි. සමහර අවස්ථාවලදී කය නොදෙනී ගොස් සිතුවිලිද නොමැති අවස්ථාවට පත්වෙයි. සමහර පර්යංකවලදී වේදනාව දැනෙන විට වේදනාව සමග මුහුණට මුහුණලා සිටිමි. එහිදී වේදනාව වැඩිවන අතර සැපක් නැති දුකක් නැති අවස්ථාද අත්විඳ ඇත්තෙමි. සක්මන් භාවනාවේදී සැහැල්ලු ලෙස පයේ ස්පර්ශයන් අත්විඳිමි. ගොරෝසු බව, සිසිල් බව, සිනිඳු බව ආදිය හොඳින් දැනේ. පසුගිය වැඩසටහන් වලදී යන්ත්‍රානුසාරයෙන් දෙපා ගමන් කරන අයුරු අත්විඳ ඇත්තෙමි. පිටතින් ශබ්ද ඇසුනද ඒවා කෙරෙහි විශාල ලෙස අවධානය යොමු නොවි. සිත පිටතට ගියද නැවත දෙපා වලට සිහිය පැවැත්වීමට හැකිය. ඊයේ දිනයේ ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාව අසා සිටියේදී වරහන් තුල මා දැස් පියා සිටමින් ශ්‍රවණය කළෙමි. නළලේ ඇහි බැම අතර මැදින් පැමිණි සියුම් නලියන ස්වභාවය අත්දැක්කෙමි. මෙම නලියන ස්වභාවය සමහර පර්යංකවලදීද අත්දැක්කෙමි. දරා ගැනීමට මදක් අපහසු එම අවස්ථාවට ද්වේෂ නොකර උපේක්ෂාවෙන් බලන ලෙස ඔබ වහන්සේගෙන් කලින් දිනයක උපදෙස් ලැබුණි. මාගේ ගැටලුව මෙයයි. ධර්මදේශනා අසන වේලාවන් වලදී මෙම නළලේ නලියන ස්වභාවය දැනෙන විට ඊය දෙස බලා සිටීම සුදුසුදැයි දැන ගැනීමට කැමැත්තෙමි. ශ්‍රවණයට ඉන් බාධා පැමිණෙයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෑ, මේ වගේ භාවනාවේ මතුවෙනයක් නම් කවදාවත් ශ්‍රවණයට බාධා කරන්නේ නෑ. භාවනාවේ තියෙන ලක්ෂණය එච්චරයි. භාවනාවේ මතුවෙන දෙයක් මේ කරගෙන යන්නට බාධා නැතුව අතිරේක ලාභයක් විදිහට පෙන්වනවා. කැමති නම් අතිරේක ලාභය ගන්නව නැත්නම් තමන්ගේ වැඩේ කරන්න යන්න. සමහරට අතිරේක ලාභය ගන්න ගමනොත් මේ වැඩෙත් කරගෙන යන්න පුළුවන්. මේ ධර්මානුකූල දේ ඇතුළත ගැටීමක් ඇති කරන්නේ නැහැ. කවදාවත් නැහැ. ඒකයි ඒකේ තියෙන ලස්සන. අපි මේක වැඩ වැඩ දෙක තුනක් කරන්න බෑයි කියලා කිව්වට ධර්මයෙන් කරලා දෙනකොට ඉබේම වෙලා. ඒක කරදරයක් කරගන්නේ කොරස් කටිවත් අත දාගන්න බැරි ජෝම් බාස්ලා තමයි. ඇඩේ ජෝම් බාස්. කවදාකවත් භාවනාවේ ඉන්න ප්‍රශ්න ඔయిత වැඩි ප්‍රශ්නාවක් කවදාත් ගැටුමක් එන්නේ ගැටුමක් ආවනම් අධර්මයි. ගැටුමක් ආවනම් කෙලස්. ගැටුමක් ආවනම් ප්‍රපංච. ධර්මානුකූල ඔක්කොම බරදරා ගන්න පුළුවන් කවදාකවත් මේ දෙකක් අතර ගැටුමක් නැහැ. ඒ බුරෙන් පඬිස්සංශ කියනවා ඒ ටෙලිවිෂන් තිරේ තිත්තටනවා දිහා බලන හිටියොත් ඒ තිත් වැටෙන තිත් දෙකක් අතර කවදාකවත් ගැටුමක් නැහැ. ඒක තිරේ කෝටි ගණන් තිත් වැටෙනවා. එක තිතක් ගිහිල්ලා ඉවර වෙනකන් ඉඳලා තමයි අනෙක් තිතේ ඉන්නේ. ඒ 32ක් අතර හැමදාම වෙනසක් තියෙනවා. අනේ ගෑනු දෙන්නෙක් එක තැන තිබ්බොත් කචා. මොට්ටපාලෙන් ඇහුවලු මේ එක ගෑනු කෙනෙක් දවසට පොල්ලතු පහක් වෙනවා දෙන්නෙක් කීයක් වෙනවද කියලා එකක්වත් කියන්නේ නැහැ කිව්වා. සර් හොඳටම ගහලා ඇහුවලු අයියෝ දෙන්නේ දෙන්න කතා කරගෙන ඉන්න මිසක ඉතින් ඊට පස්සේ පොල්ලතු කියන්නේ නැහැ කිව්වලු. එතකොට තමයි සර්ට තේරුනේ මේ ප්‍රශ්නේ වැරදි කියලා. ගෑනු දෙන්නයි තියන්න ඕන එක තැන. කාය මොකුත් නැහැ. රණ්ඩුම තමයි. ඒකයි මම ඔය ගෑනු ගත්තේ නැත්තේ. ගත්තා නම් මම දෙන්නේ තුන් දෙනෙක් ගන්න. ඒක ලියවල බහුභාර්යා සේවනය කරලා කියන උඹලා ඔය ඕනේ මගුලක් කරගන්න ගෙදෙට්ටලා ඉගෙන මම එනකොට ආවොත් ගානෝ ඇදලා අරගෙන දෙක තුනක් කියලා. එහෙම නැත්නම් එක එකක්වත් එපා. ධර්මයේ කවදාකවත් නැහැ. දැන් මට අද ගෑනු කී දෙනෙක් ඉන්නවා. එයා නෑ නතර ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලයින්. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්නවා. මට ඕනේ කරන තීන්දුව කරලා දෙනවා. ඉතින් ධර්මයේ ලැබිච්ච දෙන්නේ. සම්මේන ලද්දා කිසිම දවසක ඒක ඔයගොල්ලෝ හිතන්නේ ඔයිට වැඩි අපිට ලක්ෂයක් වැඩ කරන්න පුළුවන් ධර්මයට ඉඩ දෙන්න ඔය ඔළුවේ දාගන්න වැඩ ගැටුම් ගැටුම් එනවනම් අධර්මයි ධර්මානුකූලව කවවම දාකවත් එන්න බෑ ඒක නිසා ඒ නායේ දහි බැම දෙක මැද තියෙන නලියවිල්ල ශ්‍රවණයට කවදාකවත් බාධා කරන්නේ නැහැ බාධායි කියලා හිතුවොත් නම් බාධායි තමයි කවදාවත් බාධා කරන්නේ නැහැ. ඒ නිසා ධර්මානුකූල වෙන්න අරින්න ඒ අතර ගැටුමක් නැතිකමම පටිච්ච සමුප්පාදේ ප්‍රධාන ලක්ෂණය. අපි යනවා ඊගාවට. තෙරුවන් සරණයි අති ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංකයේ සතිය පැවැත්වීම මූල කර්මස්ථානයේ ආනාපාන සතිය හොඳින් වාඩි වී සිටිනා ඉරියව්වට සිත යොමා ප්‍රකට වූ හුස්ම රැල්ල කෙරෙහි සතිය පැවැත් වූ යෙමි හුස්ම රැල්ලේ ලක්ෂණ උණුසුම සිසිලස දිග බව හා කිටි බව දකිමින් හුස්ම සංසිඳීම ටික වේලාවකින්ම සිදුවේ. ආශ්වාසයේ හා ප්‍රශ්වාසයේ වෙනස්ම වෙනස්ව හඳුනා ගැනීමට නොහැකි තරමටම සියුම් වේ. මේ ආකාරයේ පසුගිය දවස් 3ක පටන්ම පර්යංකයේ මා අත්විඳෙමි. මෙසේ හුස්ම සංසිඳී ගිය පසු කය දෙස හොඳින් නිරීක්ෂණය කරමින් වෙන දේ බලාගෙන සිටියෙමි. කීප වාරයක්ම විවිධ ගැස්සීම් වලට පත්විය. ප්‍රපාතයකින් පහළට වැටෙන්න යනවා වාගේ පිටිපස්සෙන් තල්ලු කරා වාගේ ගැසීමය සෑම ගැසීම් වාරයකට පසු මූල කර්මස්ථානයට හිතගෙන ගිය විට හුස්මේ සංසිඳීම එසේම පැවතුණි. තවද අවධානය කය වෙතම තබාගෙන සිටීමේදී කලවා පෙදෙසේ විවිධ මස්පිඩු නලියන ගති කීප වාරයක්ම අත්විඳෙමි. එසේම සිත කයේ පවත්වාගෙන යෑමේදී යටිපතුල පොළවට ස්පර්ශ වී ඇති ස්ථානයෙන් වේදනාවන් ප්‍රකට වී තිබුණි. එම ස්ථානයට හිත යොමාගෙන අරමුණු කරගෙන සිටියෙමි. විලුඹ කොටසේ තියුණු වේදනාවක් ඉරියන්නාක් මෙන් යටිපතුල දිගේ යනු දෙනුනි. එසේම පොඩි කම්පනයකින් විලුඹ වටේ තනින් තැනට සෙමින් ඇඟේ ඇදගෙන යනසේ දැනුනි. ටිකකින් එය නැවතුනි. එකවරම විලුඹ යට තිබූ වේදනාව වැඩි වී නිකම්ම නැති වී ගියේය නැවත ආවේය දෙතුන් පාරක් සිදු වුනි නිකං රැලි නැගෙන්නාක් මෙනි තව දුරටත් නිරීක්ෂණය කරගෙන සිටින විට වේදනාව නැති වී ගියේය මට හිනාවක් ගියේය හිතා මතා නොවේ ඉන්පසු විලුඹ විලුඹ වටේට ස්පර්ශ වී තිබෙන සමාවන්න ඉන්පසු විලුඹ බිමට ස්පර්ශ වී තිබෙන බව පමණක් දැනුනි ඒ ස්පර්ශයේ දෙස සිත යොමාගෙන නිරීක්ෂණයේ සිටියෙමි පැයකටත් වඩා වැඩි කාලයක් පැවති පර්යංකය නැවැත්වීමට නැවැත්තුවත් තවත් සිටීමට හැකිවිය. ඒ තරමටම කයට පහසුය සැහැල්ලුය. ගෞරවනීය ස්වාමින් වහන්ස පහත කරුණුවලට ඔබ වහන්සේගෙන් උපදෙස් පාද නැමද ඉල්ලා සිටිමි. එක හුස්ම සංසිඳුණු පසු කයට සිත යොමා ප්‍රකට වූ වේදනාවන්ට හා ස්පර්ශයන්ට හිත යොමු කිරීම හා නිරීක්ෂණය කිරීම වැරැද්දක්ද එසේ අරමුණු කිරීමේ වෙනස් ක්‍රම වේදයන් තිබේ නම් පහදා දෙන්න. ප්‍රශ්න දෙක තවදුරටත් පර්යංකයේ සිටීමේ හැකියාව තිබියදීත් හා කය පහසුව තිබියදීත් පැයකට හෝ පැය එකහමාරකට පසු පර්යංකයේ නැවැත්විය යුතුයද? නැතිනම් හැකි පමණ රැඳී සිටිය යුතු වේද? ප්‍රශ්නාංක 3 මාගේ පර්යංකයේ සතිය තවදුරටත් දියුණු කර ගැනීම සඳහා විශේෂ උපදෙස් ඇතනම් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට අමා මහ නිර්වාණ අවබෝධයට මේ සියලු පින් උපනිශ්‍රේ වේවායි පතමි. තෙරුවන් සරණයි. ඔය එක දෙක ප්‍රශ්න වලට සතිය තියෙනවා නම් තමන් බලහින් ආරමුණ ගිවුනට වේදනාව මතු වුණත් වේදනාව බැලුවත් හිස්තන බැලුවත් සතියට මොන්නම වෙනසක්වත් නැහැ. ඒක තමයි සතියේ තියෙන වේපුල්ල භාවය කියලා කියන්නේ. විවේකයේ බැලුවත් හිස්තන බැලුවත් වේදනාව බැලුවත් එකමයි. හොඳට ඉඳගෙන ඉන්න පුළුවන්කම තියෙද්දි නැගිටිනවා කියලා හිතන්න. නැගිට්ටට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා සතියේට. ඉඳගෙන හිටියත් සතිය සතියමයි නැගිට්ටා සතිය සතියමයි. ඔය ඉඳගෙන ඉන්නවා කියන්නේ භාවනාව කියලා හිතාන ඉන්න රාමුව විතරයි කැදේ. නිසා අපි සතිය නම් මුල් තැන තියාගෙන ඉන්නේ අපිට ඉරියව්ව හෝ දවසේ වෙලාව හෝ ඉන්න තැන ප්‍රධාන ප්‍රශ්නයක් නැති වෙනවා. ඒ කියන්නේ අපි දේශයෙන් සහ කාලයෙන් සමුගන්න. තවසම සතියින් ඉන්න එකයි. ඒකට ප්‍රශ්න කොට නගන්නෙම සතිය මුල් කරගෙන නෙමෙයි. ඔය වෙන මොකද්ද එකක් මුල් කරගෙන ඒක ගැන ඔය අහන්න. මේ සතිය වඩන්න තියෙන ඔය තියෙන සතිය බම්බරේ වැල්ලේ ගැහුවත් කැරකෙන්න වගේ හැම දෙයකටම යොදවලා බලන්න. ඕක මේ කුල්ලෙන් වහලා මුල්ලේ තියාලා කරන දෙයක් නෙවෙයි. සුරේක දාලා ඉල්ලලා තියෙන එකක් නෙවෙයි. බඩට දාන්න. දාගෙන දාගෙන යනකොට තේරෙයි අපි හිතුවට සතිය කැඩෙන්නෙම නැහැ. එතකොට තේරෙයි අනේ බුදුහාමුදුරුවෝ අපි වෙනුත් භාවනා කරලා තියෙනවා. ඒකයි මෙහෙම කියන්නේ අපි මේ කැඩෙනවා කැඩෙනවා කැඩෙනවා කැඩෙනවා කියලා කියනවා. බුදුරජාණන්සේ සඳහන් කරන කොහොම කෙරුවකට ඔක් කැඩෙන්නේ නැහැ. ඔබ කවදා හෝ ඒක කියන දවසට එනකොට ඔන්න බුද්ධ ශ්‍රාවකෙක් වෙනවා ශ්‍රාවිකාවක් වෙනවා. බුදුහාමුදුර කැඩෙන්නේ නැහැ කියද්දී අපි කියනවා කැඩෙනවා කැඩෙනවා කැඩෙනවා. ඒකල මල් ලක්ෂයක් පූජා කරනවා. රත්තරම් බන්දී සූල තියලා පූජා කරනවා. බුදුහාමුදුර අකුලති ගන්න පුළුවන් ගානපයි. මොකද නෙවෙයි ඔය හැම තැනකදීම සතිය තියෙන්න පුළුවන් කියලා කියපන්. තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු හතර ඉරියව්වෙම ඉදිරිය බලද්දි පැත්ත බලද්දි අතන මැදි අත දිගාරිදි කනකොට බොනකොට යනකොට එනකොට හැමතැනම සතිය තියෙනවා නම් ඔය නයිලක්කන්දම තමයි ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. ඉලක්කන්දම තමයි ප්‍රශ්න අහනවායි කියලා කියන්නේ සතිය සතිය ආනිසංශ වෙන තැනකට දාන්න හදනවා. සතියෙන් තමයි ප්‍රශ්නත් අඩු ගන්න මතුවේන්නේ. ඒක දාන්නේ සතිය පැත්තකට දාලා. ඒකට සාප වෙනවා. සතියට ජීවිත තන දෙන්නේ නැතුව සතියෙන් ලැබෙන ආනිසංශ අරවට මෙවට යොදන එක ඥානපෝනික සෝංශ කෙලින්ම සඳහන් කරලා තිනවා හැම කෙනාම ලෝකේ අවශ්‍ය තැනට යන්නේ සතියෙන්. මේ කියන්නේ මම වීරියෙන් ගියා, සද්ධාවෙන් ගියා, කරුණාවෙන් ගියා, මෛත්‍රියෙන් ගියයි කියලා මොන මගුලක්ද දන්නේ මේ සතියට දෙන්න ඕන ගෞරවය සතියට දෙන්නේම නැහැ. ඒක මේ මානව ප්‍රජාවකේ තියෙන මූලික දුර්ලභම. චපලකම අය වෙන මොකක්වත්ම නෙවෙයි. ෂටකමම අය වෙන මොකක්වත්ම නෙවෙයි. චප වංචනික ගතියමයි. ඔක්කොම කරන්නේ සතිය ගඟෙන් වතුර බීලා මූදට ආවඩ. ඉදෙන් වතුර බීලා ගඟට ආවඩ. ඉතින් ඒකට ගුටි ගන්න ඕන. ඒකට ඡායේ චපලකම් වලට ගෙවන්න ඕන. දැන් මොකක්වත්ම සතියමයි කියලා යන්නේ. ඒතකොට 1 2 3 ප්‍රශ්න මොකුත් නැහැ. සතියත් වැඩිනවා. ඕකම ඉදිරියට. ඒතකොට Taman තුල විතරයි Taman ගැන විශ්වාසය තියෙන. කවුරුත් ගැන විශ්වාසයක් නැහැ. සතිය තියෙන තාකල් allele. ඒ නිසා සතිය මුල් කරගෙන භාවනා කරන්න, සතිය මුල් කරගෙන ප්‍රකාශ ඉදිරිපත් කරන්න, කමඨාන් වාර්ත සතිය ඉදිරිපත් කරන ප්‍රශ්න නගන්න. ඒ ප්‍රශ්න සියල්ලම බිඳුවට වයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දින කළ සාකච්ඡාවේ වරද නිවැරදි කර ගැනීමටයි. සිත කය සතිය එක දිගට එකට පවතින්නේ නැහැ. සිත බාහිරට ගියාම සතිය එතන නැහැ. ඇතිවීම නැතිවීම අරමුණු කෙරෙන්නේ නැහැ. නමුත් සිත නැවත අරමුණ ගන්නවා. එවිට සතිය ඇවිත් මේ ආකාරයට පවතිනවා. සක්මන හා පර්යංක භාවනාව මේ අවස්ථා දෙකේදීම ඇතිවීම නැතිවීම නිරීක්ෂණය වන්නේ සජීවී ලෙසටයි. යන්ත්‍රානුසාරයෙන් වාගේ සිදු වුණත් මස් සම්ලේ නහර නොදැනුණත් පවතින්නේ සජීවී බවක් සම්පූර්ණ කයම අරමුණු වන අවස්ථා වැඩියෙන් දකින්න දකින්නේ සක්මනේදී පර්යංකයේදී සිටින විට වේදයකින් තොරව යම් යම් ස්ථානවල ඇතිවීම නැතිවීම නිරීක්ෂණය වෙනවා ඇතිවීමට සාපේක්ෂව නැතිවීම තියෙන්නේ. ඒ වුණාට නැතිවීම පමණක් විපරිණාමය පමණක් වැඩියෙන් අත්විඳිනවා. කයේ තද කොටස් වරහන් තුල නිය ඇට දත් කොණ්ඩ ලෙස වෙන්වන්නේ නැහැ. ඊයේ පර්යංකයේදී දත්වල විපරිණාමය අද්දුටුවා. ඒ මොහොතේ දත්වල හිරිවැටීම කයටත් දැනුණා. කිසිම උපාදාන ස්වરૂපයක් ඇතිවන්නේ නැහැ. අතහැරෙනවා කියලා දියකුත් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්ස සිතයි කයයි යාළු වෙලා තිබුණාට සතිය නොමැතිනම් ඇතිවීම නැතිවීම දකින්න බෑ. නිරීක්ෂණය වන්නේ නැහැ. භාවනා කරන්න බෑ. භාවනාවට කෙරෙන්න ඉඩ දීලා නිකන් අරමුණ බලබලා ඉන්න ඕනේ. සංසුන් නිහතමානී වුණාම નિરાයාසයෙන්ම විපරිණාමයේ අත්විඳීමට ලැබෙනවා. ඔබ වහන්සේගෙන් ධර්ම අවවාද ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. මේක අර විපරිණාමය ඇතිවීම නැතිවීම මුල් කරගෙන ලියපු ලිමියක්. අඩු ගන්න හතර පොලක ඒක සඳහන් කරලා තියෙනවා. ඉතින් සතිය ඇති වෙනවා සතිය නැති වෙනවා කියන එක දැකපුවහම මොකද්ද තියෙන ප්‍රශ්නේ? සතියත් ඇති වෙනවා සතියත් නැති වෙනවා. ඒක බෑ. සතිය නැති වෙනවා කියන එක විපරිණාමයට අහු වෙන්නේ නැහැ. ඇතිවීම නැතිවට අහු වෙන්නේ නැහැ. ඒකට භාවනා කරන්නේ නැහැ කියලා තමන්ම හදාගත්ත බීතිකාවක ඉඳලා ලියලා තියෙනවා. සතියත් ඇති වෙනවා නැති වෙනවා. ඒක දන්නේ එක ඉතින් අර ඇතිව නැතිව දකින්නට වගේම දැනගන්න එපා. අඩුවන ඊට වැඩිය හොඳයි කියලා දැනගන්න ඕන කියලා මං කියන්නේ. ඒ නිසා මේ මොකද්දෝ වචනයක් අල්ලගෙන ඇතිවීම නැතිවීම අල්ලගෙන විපරිණාමය අල්ලගෙන කතා කරාට ඒ කියන ධර්මයට සතිය දාගන්න බැරුව දඟලන. අන්තිමට සතියත් ඒකටම සම්බෝල වෙලා ඇඹරිලා හිඳි ගෑවිලා යනවා. සතියත් ඇති වෙනවා නැති වෙනවා. ඉතින් ඒක දකින්නවනම් ඒ සුපිරි සතිය කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් සුපතිට්ඨිත සතිය කියලා කියන්න පුළුවන්. වේපුල්ල සතිය කියලා කියන්න සති බලය කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා ලෑස්තිලා යන් ඇතිවීම නැතිවීම සිදු වෙන්නේ රූප ධර්ම වල විතරක් නෙවෙයි සතියෙත් ඇතිවීම නැතිවීම සිදු වෙනවා කියලා ගියාම මම හිතන්නේ ප්‍රශ්නේ ප්‍රශ්නෙට මූල ධර්මමේ උත්තරයක් හම්බ වෙනවා කියලා මම හිතනවා. Venerable sir, I am fairly new to meditation. This is my second retreat under your guidance. Sitting meditation, my primary object is in and out breath. I bring my mind to here and now. and scan through the sitting posture. In a little while, in and out breath becomes prominent at the tip of the nostrils. I have noted details of breath such as coolness of the in-breath and warmness of out-breath. Sometimes in-breath is longer and out-breath is shorter, whereas in other times out-breath is longer and in-breath is shorter. Most of the time, breath comes in and goes out from the nostril. Hardly both nostrils are go. So, sorry, hardly both nostrils are in use at any given time. During last few sitting sessions, I have experienced something new. After a little while of starting meditation, the breath gradually becomes very subtle and becomes very rough and becomes subtle again. This happens several several times like a cycle and suddenly I am being shifted to a blank space within brackets like a vacuum. It felt like a, uh, like the whole body is being pushed upward. At this stage, the mind is kind of empty, no distractions from thoughts or external sounds, but they are at the background it was like watching a movie. The time I can be in this vacuum has increased compared to the first time it happened. I go back to the primary object. It is rough and the, it is rough at the beginning, then becomes subtle again and jump back to the emptiness. Walking meditation. My primary object is lift, move and keep the feet. I bring my mind to here and now and concentrate to the lifting, moving and keeping the feet. I have noted fascinating fascinating facts such as both feet do not touch the ground at once at any given time. The, the moment heel of the left foot touches ground, the tip of the big toe of right foot takes off the ground. At the time, one foot is solidly on the ground of the other foot is parallel it to in the air. Also, pressure fails to different parts of the feet is not equal. I can keep the mind continuously for about three or four lanes in the walking path, walking path without getting distracted by thoughts or sounds. The mind becomes very calm and walking becomes effortless at this stage. Venerable Sir, above is the present status of my meditation efforts. I humbly request for your advice to continue my effort. I wish you strength and wellness to continue this noble service. May Triple James bless you. Oh, you have written it in a very short way. Anyway, as far as you are going into the subject, it appears like very in detail, no problem. But later, you will summarize it. So this is the way you are to, when you are observing the shapes and the manner of the object, these are the basic two facets, different shapes and different manners. When you continue further, you go to natural characteristics. Sabhava Lakhana. And then only the real vipassana is going to start. So this is the area where the gathering of the momentum is happening. So go prepared, anything become to anything. There is no such a hard and fast rule or formula. Go prepared for anything. That is the maximum way you can facilitate it. And later you will understand that preparedness of your initial preparedness of your mind matters much. So this much is to next time you to go prepared. Whatever happening, just be aware, don't worry. Don't let the mind, don't let the object to carry you for a ride. Just observe it. Even though it is too long, uh, this is the way you learn how to report later. They will concise as, as time passes. So continue with the momentum, continue with the mindfulness. That's the general instructions. Mm-hmm. ප්‍රශ්න ඉවරයි. අපිට තව තියෙනවා විනාඩි 10ක් 15ක් විතර. කාට හරි තියෙනවා නම් මේ ඉදිරිපත් කරපු උත්තර මත හෝ එහෙම නැත්නම් වෙනම සභාවට ප්‍රශ්න නගන්න අපිට විවේකයක් අවස්ථාවක් දෙන්න පුළුවන්. එහෙම නැතිනම් අපි යනවා ඒ විනාඩි 5ත් 10ත් සක්මන සඳහා දාලා සක්මන දික් කරන්න. ප්‍රශ්න තියෙනවා නම් අදහස් ප්‍රකාශ තියෙනවා නම් අත උස්සන්න. නැත්නම් අපි ප්‍රශ්න නැහැ කියන මතේ ඉඳලා මෙතනින් එහාට තියෙන කාලයේ සක්මන්ට යොදවනවා. තුන වෙනකොට අපි නැවත එකතු වෙනවා. පරියංක භාවනාවට සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.